කරන්න ඕන දේ. දැන් එතකොට කරන්න ඕන දේවල් 25ක් මේ කතා කරමින් ඉන්නේ. ඉතින් දැන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මම හිතන්නේ තේරුමක් නැහැ. අපි නිවන් මඟ දේශනා මාලාව නවත්වලා ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරන්නේ අපි මේකෙදි ප්‍රායෝගික කරුණු විතරක් සාකච්ඡා කරන්න බලාගෙන සතියක්ම අරගෙන එක කරුණා. ඉතින් ඒකෙන්ද හැමෝම කළ යුතු දේ කරන්න ඕනේ. මොකද ඒක මගේ කාරණාවක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ මාර්ගය නැත්නම් අපිට නිවන් උපදින නිවන් මාර්ගසිත උපදින යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ මාර්ගය උපදින්නේ භාවිතයෙන් සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය. අපිට සත්‍ය ඥානයක් උපදින්න ඕනේ කියන්නේ දැනෙන්න ඕනේ මේක භාවිතා කළ යුතු දෙයක් කියලා. පාවිච්චි කරන්න ඕන දෙයක්. භාවිතා කරනකොට අපේ හිත වෙනස් වෙනවා. කොහොමද හිත වෙනස් වෙන්නේ? චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. ඒ කියන්නේ ඥානය ඇති කරන, නුවණැස ඇති කරන හිත උපසමාය තත්ත්වයටපත් කරන මාර්ගසිත පහළ විශේෂ ඥානයන් ඇති කරන මාර්ගසිත පහළ කරන ඵලසිත පහළ කරන මාර්ගය තමයි ආරෂ්ඨායක මාර්ගය. ඉතින් ඒකින්ද කල යුතු දේ කරන්නම ඕනේ. ඒ ගැන අපි බොහෝ දේවල් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. දැන් අද ඊයේ ඉඳන් අපි මේ සතියේ කතා කරන්නේ අනිත්‍ය සංඥා පිළිබඳ ඊයේ අපි ඒ සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරා. කවුරු හරි කෙනෙක් කල්පනා කරයි අපි පින්නත් මේ ක්‍රමවේදය ගැන කියනකොට මේ එක කොහෙන්ද කියලා. මේ ක්‍රමවේදය තුල අපි සකස් කරගෙන තියෙන අපේ ගුරුවරුන්ගෙන් මේ ඒක නැතුව කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අද දවසේ ආයෙ මම මතක් කරනවා. එහෙම නැතුව කරා කියලා කිසි ප්‍රශ්නයක් නමුත් ක්‍රමානුකූලව අපි ඍජුවම හතුරාට පහර දීමට හතුරා හඳුනා ගන්න ක්‍රමවේදයක් තමයි මේ තියෙන එක ත්‍රිපිටක විරෝධී ක්‍රමයක් නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන්නේ දැන් ගිරිමාන සූත්‍රය ගත්තොත් අනිත් සංඥා කියලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි අනිත්‍ය වෙන්නේ කරන්න කියලයි. ඉතින් ඒ වගේම තමයි මෙතනත් අපි ඉස්සෙල්ලා මේ ඔකගෙම්ම හැදිච්ච වස්තුවක අනිත්‍ය පිළිබඳව මෙනෙහි කිරීමක් කරන්නේ. ඒකින්ද ඒක ඒක කරාට පස්සේ අපිට මේක අවසානයේදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනට සහ පරමාර්ථ ධර්ම වල අනිත්‍ය මෙනෙහි වෙන මට්ටමට ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට කියන එකට අනිච්චානුපස්සනාව කියලා. ඒක අපි පසු කාලේ ඉන්න වැඩසටහනේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දැන් අද අපි කතා කරමින් මේ ඉන්නේ අපි ඊයේ සාකච්ඡා කරපු ක්‍රමවේදය ගැන දැන් ආයෙ මම ඉතා කෙටියෙන් ඉතාම කෙටියෙන් මොකද මේ ක්‍රමේ තියෙන වටිනාකම කරන අයට තේරෙන්න ඕනේ. ඒකෙන්ද ඉතාම කෙටියෙන් මම මේ ක්‍රමයේ පිළිබඳව පුංචියට මතක් කිරීමක් කරනවා. අපි කතා කරා යම්කිසි වස්තුවක නොයෙකුත් ලක්ෂණයන් තියෙන බව. ඒ හැම ලක්ෂණයම හැමෝටම අරමුණු වෙනවද? නැහැ. එක එක එක එක වස්තුවල එක එක ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ තිබ්බට ඒ වස්තුවේ ඒ ලක්ෂණ හැමෝටම අරමුණු වෙන්නේ නැහැ. ඒ ඒ කාට කාටද ඒවා අරමුණු වෙන්නේ? ඒ ඒ ශේස්ත්‍රය තුල භාවිතා කරපු අයට. උදාහරණයක් කිව්වොත් ඔන්න දේශපාලඥයෙක් ඉන්නවා එයා හොඳ ක්‍රීඩකයෙක් කියලා හිතන්න. එයා හොඳ ගායකයෙක් කියලා හිතන්න. ඒ වගේම අපි හිතමුකෝ එයා දේශපාලන කටයුතු කරන කෙනෙක්. ක්‍රීඩා ලෝලත්වයක් තියෙන කෙනාට මේ දේශපාලකයා දැක්කම එයා ක්‍රීඩකයෙක්. එයා ගායකයෙක්. හැබැයි එයාට මතක් වෙන්නේ ක්‍රීඩකයෙක් විදිහට. නේද? එතකොට සංගීතයට කැමති කෙනෙකුට මේ දේශපාලඥයා දැක්කහම නැත්නම් මේ පුද්ගලයා දැක්කහම එයාට මතක් වෙන්නේ එයා කියපු සින්දු එයාගේ ඒ සංගීත ශාස්ත්‍රය ගැන මතක් වෙනවා. දේශපාලනයට උනන්දුවක් තියෙන කෙනෙක් මෙයාව දැක්කහම එයාට මතක් වෙන්නේ දේශපාලන පැත්ත. එහෙම නේද? ඉතින් මේ එක්කෙනෙක් තුල මේ ඔක්කොම තියෙද්දී අය අර කට්ටියට අර අර දේවල් මතක් වෙන්නේ. ඒ කට්ටිය වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන එයාගේ මේ පැත්ත. ඒ කියන්නේ එකම පුද්ගලයා තුළ මේ ලක්ෂණ ඔක්කොම තියෙනවා. එයාගේ දේශපාලන ලක්ෂණ තියෙනවා. එයාගේ සංගීතයේ ලක්ෂණ තියෙනවා, එයාගේ ක්‍රීඩා කරන ලක්ෂණ තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී එක එක්කෙනාට මතක් වෙන්නේ තම තමන්ට ආවේනිකව තම තමන් කොයි ශේෂ්ත්‍රයේද වැඩිපුර භාවිතා කරලා තියෙන අතීතයේදී ඒ අනුව තමයි අර පුද්ගලයාව හඳුනා ගැනීම කරන්නේ. අපි මේ කියන කතා කතා කරනකොටත් අපේ ජීවිතයේ ඉන්න හැම වෙලාවකම අපිට හම්බෙන හැම දේ තුළම අනිත්‍ය ලක්ෂණය තියෙනවා. හරිද? අනිත්‍ය ලක්ෂණය තියෙන නමුත් අපිට ඒක අරමුණු වෙනවද? අරමුණු වෙන අය මේ ලෝකේ නැද්ද? හැම දෙයකම අනිත්‍ය ලක්ෂණය අරමුණු වෙනවා මේ ලෝකේ නැද්ද? ඉන්නවා. හරි? එහෙනම් ඒ කොහොමද ඒ අරමුණු වෙන්නේ? එයාලේ අරමුණු වෙන විදිහට හිත හදලා. හිත හදලා. අරමුණු වෙන විදිහට හිත හදලා. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තැන. ඉතින් මේකට අපි ඊයේත් මං කිව්වා අකුසලය දන්න දේත් අමතක වෙන්නේ අකුසල් හමුවේ. අපි මොන හරි දන්නවා නම් මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වයක් ගැන ඒකත් අමතක කරන අකුසලෙමයි. එහෙනම් දැනට අපි කිව්වහම මේ ලෝකයේ තියෙන සියලු දේ අනිත්‍යයි කියලා දන්නවද නැද්ද? ඇයි ඒ දන්න දේවල් අර වස්තුන් හැමුවේ මතකෙට එන්නේ නැත්තේ? ඒ වස්තු හැමුවේ මට වැඩිපුර නැගින්නේ අකුසලය නම් අකුසලය කියන්නේ ලෝභය නම්, දේශය නම්. ඒක අනිත්‍යයි කියන එක යටපත් වෙලා යනවා. මම ඔය යටපත් වෙන එක ඔප්පු කරලා පෙන්නන හැමදාම කියන උදාහරණේ තමයි මේ මිනිස්සෙගේ කටක තියෙන කෙලසෙම සතු ආදී දත් කහට ආදී ඔක්කොම ඕනම ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ගේ අප්‍රසන්නද නැද්ද අප්‍රසන්නයි ඒක නිසාවෙන් කවුරු හරි අපිට ටොෆි එකක් දුන්නොත් කන්න කියලා කටේ දාගෙන ඉඳලා එයාගේ කටේ දාගෙන හිටිය එකක් එළියට අරන් දුන්නා කන්න තියා දැන් හිතන්නවත් බෑ මෙහෙම කියනකොටත් අප්‍රසන්නයි ඒ කියන්නේ අප්‍රසන්න බව අරමුණු වෙනව නේද හොඳයි තමගේ ළමයෙක් දුන්නොත් ළමයෙක් එයාගේ කටේ තියෙන ටොෆිය ගම්මෙකුට දුන්නොත් අප්‍රසන්නකම අරමුණු වෙන්නේ නැහැ. හැබැයි අප්‍රසන්නකම එතන තියෙනවද නැද්ද? ඒක ඒක ලෝක සම්මත වශයෙන් අප්‍රසන්න දෙයක්. අප්‍රසන්න එක මොකද වෙන්නේ? වැහෙනවා. වැහෙන්න හේතුුනේ අරයා කෙරෙහි තියෙන ලෝභය නැත්නම් ආදරය. එහෙනම් අකුසලය ඇත්ත වසාලනවා. අකුසලය ඇත්ත වසාලනවා. අපිට දැඩි ආදරයක් ලැබිලා තියෙනවා නම් කාගෙන් හරි අපි පිළිගන්න කැමතිද? මේක නැති වෙනවා කියලා. අපේ හිත පිළිගන්න කැමතිද? නැහැ. ඊට වඩා හොඳ එකක් මම කියන්නම්. හොඳ හොරෙක් ඉන්නවා. හරිද? අපි හොඳට දන්නවා මෙයා හොරකම් කරලා තියෙන්නේ කියලා. මෙයා කියන කියන්නේ ලෝක ප්‍රසිද්ධ වෙලා ඉන්න හොරෙක්. අපි දන්න කෙනෙක් කියන්නේ. එයා ප්‍රසිද්ධිය කියනවා මම මෙතනින් පස්සේ හොරකම් කරන්නේ නැහැ කියලා. හරිද? ම්ම් අපි හිතන්නේ ඇත්තටම කිව්වේ කියලා. ඒ ඇත්තටම මොකක් හරි කාරණාවක් උඩ ආය හොරකමක් කරන්නේ නැහැ කියලා. අපේ හිත පිළිගන්න නැහැද? අපේ හිත මොකද්ද කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? හොරා හොරා හොරාමයි කියනවා. ඇයි හොරාට අනිත්‍ය ලක්ෂණ නැද්ද? හොරෙකුට අනිත්‍ය ලක්ෂණ නැද්ද? සල්ලාලෙකුට අනිත්‍ය ලක්ෂණ නැද්ද? බේබද්දෙකුට අනිත්‍ය ලක්ෂණ නැද්ද? කෝ ඒ උනාට අරක අපි පිළිගන්න අපේ හිත පිළිගන්න කැමති නැහැ. හොරා ගැන තියෙන ගැටීම හින්දා අපි කැමති නැහැ. යා හොරා හොරකමෙන් නිදහස් වෙලා හොඳ මිනිහෙක් වෙනවා කියන එක පිළිගන්න අපේ හිත කැමති නැහැ. ඉතින් මේ වගේ දේවල් එක්ක අපිට අර නියම සංඥාව එන්නේ නැහැ. නියම සංඥාව එන්න නම් අපි මොකද කරන්න ඕනේ කියන එක අපි සාකච්ඡා කරා බොහෝ වශයෙන්. ඒ නියම සංඥාව එන්න නියම සංඥාව පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒකට වැඩියෙන්ම ඔය වගේ යට වෙන්නේ මොකද්ද කියන කතා කරා. මම මේ කියපු ඒවා ආයසරයක් කියන්නේ මේ උදාහරණ නම් ඊමන් සමහර ඒවා කිව්වේ නැහැ. නමුත් ආයසරයක් කියන්නේ වෙන මොකටවත් නෙවෙයි අහගත් අයට ඊයේ දවසේ අපි පැවරුමක් වශයෙන් මේක කරන්න කිව්වා. දැන් කරලා ඇති කියලා මම හිතනවා. එතකොට කරලා තියේ නම් මේ වෙනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ කරපු දේත් එක්ක සංසන්දනය කරමින් මම කරපු විදිය හරිද කියලා බලා ගන්න. හොඳයි අපි කතා වුණා උත්පාද තිති බංග කියන්නේ නේද ලෝකයේ තියෙන මිනිස්සෙක්ගේ තියෙන අඩුම නැත්තම් එකම ආයුෂය. වෙනස් නොවන මිනිස්යාගේ ආයුෂය උත්පාද තිති බංග. ඒ මොකද්ද? හට ගැනීම සහ ඔව් අන්න එතන තිති කියන වචනේ තේරුම යමක් යම් ආකාරයක තිබී වෙනත් ආකාරයකට පත් වීමකට ගත වෙන කාලය. ඒකට අපි කිව්වා වෙනත් ආකාරයකට පත් වෙනවා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. තිති කියන එකට ගැළපෙන හොඳ වචනේ තමයි වෙනස් වෙනවා කියන එක. එහෙනම් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මේ ලෝකේ තියෙන සියලු වස්තුවල තියෙන හැම නිමේෂයකම තියෙන ලක්ෂණය තමයි ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ගන්න කියලා අපි කතා කරා. ඇති වෙනවා පවතිනවා කියලා ගත්තාම සිංහල තේරුම අනුව නිකන් ටික වෙලාවක් නිත්‍යයි වගේ. නේද? හැම මොහොතකටම සත්‍යයයි වෙනස් වෙනවා කියලා ගත්තාම ඒ කියන්නේ අවුරුද්දක කාලයක් ගත්ත කියන්නේ අවුරුද්දක කාලයක ඇති වුණා මම දන්න දන්න දෙයක් ඇති වුණා වෙනසකට භාජනය වුණා දැන් මේ පවන්නත් ගත්තොත් මේක ඇති වුණා දැන් මේක දිරමින් පවතිනවා ඒ කියන්නේ වෙනසකට භාජනය වෙමින් තියෙනවා නැති වෙනවා නමුත් අපි ගත්තම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා ගත්තොත් මේකට ගන්න බෑ මේක එක දිගට පවතින වෙනස් නොවි පවතින්නේ නැහැ. එහෙනම් සංකල්ප සංවර්ධනය වෙන්න ඕනින්ද හරියට අපි මේකට ගන්න ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඒක සිංහල පැත්තට සිංහල භාෂාව පැත්තෙන් ගත්තොත් අපිට නිවැරදි වචනේ තිති කියන එකට ඒ කියන්නේ වෙනස් වීමට ගත වෙන කාලය හින්දා. එහෙනම් අපි කොහොම මොකද්ද කතා කරගත්ත ක්‍රමේ දැන් පැටලිලා නම් දැන් නිවැරදි කරගන්න මම ගන්නවා. මෙතන ටිකක් පැටලෙන තැනක් ඒක හින්දා මම මේක දෙකට බෙදුවේ. ඊයේ මම පැහැදිලි කරා ඒක සියල්ල කියලා ගත්තොත් සබ්බං සියල්ල මොනවද මේ සියල්ල සියල්ල කියලා කියන්නේ සියල්ල කොටස් ගානකට බෙදන්න පුළුවන් දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් සියල්ලම හම් වෙනවා නේද ඕලාරික දේවල් සියුම් දේවල් කිව්ව සියල්ල හම් වෙනවා නේද එතකොට මට සන්තකව තියෙන දේවල් මට සන්තකව නැති දේවල් කිව්වොත් සියල්ල හොයන. අපි එතනින් පොඩ්ඩක් හිතන්න. මට සන්තකව තියෙන දේවල් වලට මම කියනවා මගේ දේවල් කියලා. මට ලැබිලා තියෙන දේවල් කියලා. මට ලැබිලා නැති දේවල්. එතකොට මට ලැබිලා තියෙන දේවල් තදින් අල්ලාගෙන ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයකුත් ලැබිලා නැති දේවල් ලබා ගැනීමේ අවශ්‍යතාවයකුත් මට තියෙන ජීවිතේ මම අන්න ඒ වගේ දේවල් ඒ වගේ අපේක්ෂාවකින් ඉන්නවා කැමති දේවල් ගැන. ඒකට තමයි බැඳිලා ඉන්නේ. කොහොම හරි කවන්නේ සියල්ල මේ ලෝකයේ හටගෙන තියෙන සියලු දේවල් තියෙනවා නේද? සියල්ල කොහොම අපිට එකපාරටම පස් පිළිබඳව නැත්තම් වාතය පිළිබඳව මේ පේන්න තියෙන වස්තුන් පිළිබඳව විතරක් අරමුණු වෙයි නෑ එහෙම නෙවෙයි හටගන්න දේවල් කියනකොට හිතවල හටගන්න ශරීරයේ හටගන්න වේදනා හිතවල හටගන්න සංඥා නේද ඉන්ද්‍රියන් වල හටගන්නා විඥාණය සහ සංස්කාර ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී සියලු චේතනා. එහෙනම් මගේ ජීවිතයට හම්බෙලා තියෙන මොනවා හරි තියෙනවා මගේ ජීවිතයට ලැබිලා තියෙන මොනවා හරි තියෙනවා ඒ ලැබිලා තියෙන දේවලුත් මම බලාපොරොත්තු වෙන දේවල් වගේක් තියෙනවා නම් අනාගතේ මේ දේවල් ලැබෙයි මේ දේවල් ලැබෙයි කියලා ඒ බලාපොරොත්තු වෙන දේවලුත් කියන ඔක්කොම ඇති වෙනවා වෙනස් වෙනවා ඔක්කොම මේ ලෝකේ ගාණ්ඩ දෙයක් නැහැ වගේ ඒකට නිකන් හරිද ගන්න දෙයක් නැහැ වගේ හැඟීමක් ඇති වෙන විදිහට මම මොකද කරන්නේ සියලු දේම කියලා ලෝකයේ සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා හැඟීමකින් ඉන්නවා මේ හැඟීම පින්වත් මේ හරියට තියෙන්න ඕන එක හැඟීමක් වේ යුතුයි ඒක මේ වචන තුනෙන් පටන් ගන්නතර කමන්නේ වැස්ස ගැන කතා කරොත් වැස්ස විතක ඇති වෙනවා ඇති වෙනකොට මට හැඟීමක් තියෙනවද නැද්ද මේක එක ගානට හොම්ම තියෙනවා කියලා හැඟීමක්ද තියෙන්නේ නැත්නම් වෙනස් වෙනවා කියලාද? ඒක වෙනස් වෙනවා. ඒ වගේ මේක නවතිනවා. කවදාකවත් ඒක ස්ථිරව තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් තියෙන්න ඕන මොනවා හරි දෙයක් ඇති වුණාද ඒක වෙනස් වෙනවා නැති වෙනවා. ඒ හැඟීම හිතේ තියාගෙන වචන තුන අනුව මේක කරනවා. ලෝකේ තියෙන හැමදේම හැමදේම හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඒකට ඒක මට තදින් දැනෙන්න ඕන. මොකද මගේ හිත ගොඩක් පණිවිඩ මට දීලා තියෙන්නේ. ඔය අනිත් අයට හම්බෙච්ච ඒවා ගැන වාට හම්බෙච්ච දේවල් වෙනස් වෙන්නේ නැහැ. හරිද අපි පිළිගන්න කැමති? නැහැ මගේ දරුවාගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. මගේ දරුවෝ වෙනස් වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. හරිද මේවා ඒ වුණාට තියෙනවා. කියලා අපි දැඩි බලාපොරොත්තු තියා ඇති වෙලා තියෙන වස්තු තියෙනවා ඒවා ඔක්කොමත් එක්ක මට ඒ බලාපොරොත්තු ඇති උනේ වෙනස් වෙන්නේ නැහැ කියන හින්දා එතන මේ ලෝකේ තියෙන සියලු දේ වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා කියන එක දැනෙන්න ඕනේ. එහෙම වෙනස් වෙනවා නම් වැඩක්ද? එක අතකින් වැඩක්ද? එක අතකින් නෙවෙයි කොයි පැත්තකින්වත් වැඩක් නැති වෙනස් වෙනව නෑ නැති වෙනව නෑ ඇති වැඩක් නෑ. එහෙනම් ලෝකයේ පිළිබඳ යම් කලකිරීමක් අපිට ඇති වෙනවනේ කලකිරීම ස්වභාවයක් අනේ වැඩක් නෑ මේ හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා. ඉතින් මේක ඔක්කොම සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීමේ ඉන්න ඕනේ. හරිද? මේ හැඟීම තුළ මෙහෙම ඉන්නකොට පින්නත් නේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා දැන් ඔන්න ක්‍රමය ගැන ආයෙ මම මතක් කරන්න යනවා. මොකද එකම බණ දෙසරයක් ඇහුවත් කමන්නේ ඊයේ අදයි දෙකේ. මොකද මේක අත්‍යවශ්‍යින්ද මම මේක කරන්නේ. මේක ගොඩක් කටි පටල ගන්නවා අනිත්‍ය භාවනාව අපි හොඳට කරන භාවනාවක්. ඒ කියන්නේ මේක වඩා ප්‍රයෝජනවත් වෙන විදිහට හරියටම කරන එක හරියම වටනවා. එහෙනම් ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා ඉන්නකොට මගේ හිත විසිරෙනවා සාමාන්‍යයෙන්. මේක ප්‍රායෝගික තැනටයි ආවේ වොන් දැන් අපි. මෙහෙම ඉන්නවා දැන්. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා මේ ඔක්කොම ඔක්කොම ඒ හැඟීමෙන් ඉන්න ඕන. ඔක්කොම කිව්වා මට ලැබිලා තියෙන දේවල් නෝ ලැබිලා තියෙන දේවල් මම ගොඩක් ආශා කරන දේවල් හප්පෝ වෙනස් වෙන්න එපා කී කී ප්‍රාර්ථනා කරන දේවල් වගේ අතන හිත හැම වෙලේම ඒ හැම දෙයක්ම ට විරුද්ධව මම දැඩි ප්‍රකාශයක ඉන්නවා සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා භාවනා ඉරියව් ඉඳගෙන සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඉන්නවා කියනකොට එක දිගට ඔය අරමුණේ ඉන්න පුළුවන් වෙයිද බෑ කොහේ හරි යයිනේ හිත මම නිකන් අහනවා මේ අයගෙන් කොහේ හරි හිත ගියොත් ඒ ගිය තැන මොනවා හරි වස්තුවකට යන්නේ මනසින් ආවර්ජනය වෙන්නේ නේද කාපු දෙයක් බීපු දෙයක් නාපු දෙයක් අදපු දෙයක් දැක්ක දෙයක් අහපු දෙයක් මොනවා හරි එකක් නෙන්නේ ඒ මොනවා හරි දෙයක් ආවද ඒ හැම අරමුණකම ඒ එන හැම අරමුණකම අරමුණේ නෙවෙයි මං කියන්නේ අරමුණට අදාළ වස්තුවේ අපේ හිතේ සිදුවේ අනිත් ඒක වෙනම කතන්දරයක් ඒක නෙවෙයි මං කියන්නේ කබඩ් එකක් නම් අරමුණුනේ අම්මා නම් අරමුණුනේ තාත්තා නම් අරමුණුනේ දරුවෙක් නම් අරමුණුනේ ගෙයක් නම් අරමුණු උනේ වාහනයක් නම් අරමුණු උනේ පුටුවක් නම් මේසයක් නම් මොනවා හරි කමන්නේ දෙයක්. අරමුණු වුණා නම් මං කැමති දෙයක් හරි අකමැති දෙයක් හරි ඒ අරමුණු වෙන එකේ ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන ලක්ෂණය තියනවද නැද්ද? හොඳට බලන්න මම ඊයේ මේවා කිව්වේ නැහැ මේ ටික කිව්වේ නැහැ. නමුත් ඒ ලක්ෂණය තියනවද නැද්ද? ඒ ලක්ෂණය තියෙනවා එන්න ඒ ලක්ෂණය අර ක්‍රීඩකයාද දේශපාලඥයාද සංගීතඥයාද කියන කියනකොට ඒ ඒ කෙනාට ඒ ඒ ලක්ෂණ අරමුණු උනේ ඒ කෙනාට කලින් භාවිතා කරලා තියෙන හින්දා මම අහනවා අපිට එක එක ඒවා අරමුණු වෙනවනේ. ඒ අරමුණු වෙනකොට අනිත්‍ය ලක්ෂණ ඒවා තියෙනවා. දැන් මගේ භාවනා අරමුණෙන් කැඩලානේ අතෙන්ට ගියේ. හොඳයි අම්මා අරමුණු වෙනකොට අම්මා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීම මට ඇති වුණොත් මේ අරමුණ වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මම ඉන්නේ සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන තැනයි ඉන්නේ. එන එන වස්තුවේත් අර ලක්ෂණයම තියෙනවා. එහෙනම් මේක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රධාන හැඟීම වෙනසක් වෙන්නේ නැහැ. හරියට මම ඔකට ඔකට කියන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් මම කියන්නේ. අපි කට්ටියක් එකතු වෙලා බෝඩ් එකක් දාගන්නවා ප්‍රත්‍යවේක්ෂා කියලා. මෙතන මම කියනවා බැජ් එකක් ගහන අපි ලොකු කට්ටියක් එකතුලා ගමනක් ගිහලා දැන් 500ක් විතර. හරිද? දැන් අපි හිතමුකෝ අනුරාධපුරේ ගිහිලා කියලා. අනුරාධපුරේ ගිහිලා 500ක් විතර කට්ටිය අපි ඔක්කොම අපේ කට්ටිය ප්‍රත්‍යක්ෂා කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්නේ. දැන් මෙතනින් කට්ටියට මම එන්න කියලා තියෙන එක එක්කෙනා. දැන් අනිත් අයත් වෙනවා අපේ අයත් වෙනවා. මම එතෙන්ටලා ඉන්නවා ප්‍රත්‍යවේක්ෂා කියලා අදහසෙන්. ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂා සමාජික ප්‍රත්‍යවේක්ෂා සමාජික කියන අදහසෙන් ඉන්නවා. එක එක කෙනා එක්ක එක්ක නේද හැමෝගෙම මෙතන බැජ් එක තියෙනවා. නේද? දැම්මට එයාලා ඔක්කොම දකින්නකොට බැජ් එකක් දකින්න හින්දා ප්‍රත්‍යක්ෂා සමාජිකයෝ කියන අදහස නැති වෙනවද? අදහස නැති වෙන්නේ නැහැ. වෙන අයකෙන්ද පටන් ගත්තොත් ඔන්න මට අදහස නැති වෙනවා නේද? එහෙනම් අර එන අයගෙන් අදහසට බාධා වෙන්න ඒකට ප්‍රත්‍යක්ෂා කියන බැජ් එක පළවෙනියෙන් තියෙනවා. අපි හැමෝටම පළඳ ගන්න පුළුවන් හැම ලෝකේ තියෙන හැම වස්තුවකටම පළඳ ගන්න පුළුවන් බැජ් එකක් තියෙනවා. පොදු බැජ් එකක් තියෙනවා. ඕනම ඕනම ජීවි අජීවි වස්තුවකට පලන්දවන්න පුළුවන් බැජ් එකක් තියෙන එකට සුදුසු එකක්. මොකද්ද? ඒ හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. අන්න ඒ බැජ් එක පළඳුවොත් ඔක්කොටම අපි. ඒ කියන්නේ මට මොනවා හරි අරමුණු වෙනකොට ඒ අරමුණත් එක්ක යාගේ බැජ් එකක් තියෙනවා. ඒක වෙනස් වෙනවා නැති වෙනවා. එහෙනම් මම සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නකොට මට එන එන එන එන එන අරමුණ එනේන අරමුණ ඒ ඔක්කගේම අනිත්‍ය මට ඒ ඒ අරමුණ එන්නේ අනිත්‍ය බැජ් එක පැලඳගෙන නම් මගේ අරමුණ වෙනස් වෙන්නේ නැහැ. නේද? එහෙනම් බැජ් පැලඳගෙන නැතිවට මොකද කරන්න ඕන? බලන්න ගන්න ඕනේ. <laughs> නේද? එහෙනම් බැජ් පැලඳගෙන නැති වස්තු වලට මගේ ලෝකේ පලඳන්න ඕනේ. හරි. අන්න දැන් තේරෙන්න ඇති අනිත්‍ය සංඥාව කියන එක හදාගන්න මේ අපූරු ක්‍රමය මොකද්ද කියලා. හරි. එතකොට දැන් මම කරන්නේ මොකද්ද? දැන් ආපහු ඔය ඔය කතා කරපු ටික ඔක්කොම අමතක කරලා ආය යනවා අතෙන් නැතයි පැටලෙයි. යන්නේ මේක දැන් ඔළුවේ තියෙනවනේ දැන් කරන්න ඕන දේ. අපි කරන්නේ මොකද්ද? සියලු දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන අරමුණේ ඉන්නවා. ඉන්නකොට මගේ හිත විසිරෙනවා තැන් තැන් වලට. නේද? විසිරුණා කියලා දැනගත්තාම මම ඇත්තට මොකද කරන්නේ? භාවනා කරන අය දන්නවනේ මොකද කරන්නේ? ආවහ ඉක්මනට අරමුණට ගන්නවා. ආයේ අරමුණේ ඉන්නවා. හරි ආයේ අරමුණේ ඉන්නවා එනකොට ආයෙ විසිරෙනවා ආයෙ අරමුණට ගන්නවා ආයෙ විසිරෙනවා ආයෙ අරමුණේ ටිකක් වෙලා ඉන්නවා ආයෙ විසිරෙනවා මම 10 15 සතාවක් හිත විසිරුණා මම දැන් මේක ගත්තා ආපහු අරමුණට අරගෙන ඉන්න දැන් මම බලනවා වැඩියෙන්ම විසිරුණායේ මොන අරමුණටද මම අහනවා මෙයාගේ සාමාන්‍යයෙන් අපි මොන හරි දෙයක් කරන්න ගියම වැඩිපුරම මතක් වෙන්නේ මොනවද මං වැඩියෙන්ම කැමති වැඩියෙන්ම අකමැති දේවල් වැඩි වාර ගාණක් මගේ මතකයට નિરાයාසයෙන්ම වාගේ එනවද නැද්ද වැඩියෙන්ම කැමති සහ අකමැති වැඩියෙන්ම කැමති සහ අකමැති කියන්නේ මොනවාද ඒ තමයි අපේ බන්ධන අපි බැඳලා තියෙන්නේ මොනවද මේ ලෝකේ අපි බැඳලා තියෙන්නේ මොනවද වැඩියෙන්ම කැමති දේ සහ අකමැති දේත් බැඳලා කැමැත්තේ අකමැත්තේ දෙකේ බැඳලා තියෙන්නේ අපි. ඒවෙන් ගැලවෙන්න බෑ අපිට. නේද? එහෙනම් අන්න ඒ වගේ එනමනේ අරමුණු ආපේ මම බලනවා. වැඩියෙන්ම මට මතක් කරලා තියෙන අපේ තුම එක අම්මෙක් මේක කරගෙන ගියා. ඒ අම්මට තේරෙනවා මගේ බාල පුතාව තමයි මට වැඩිපුර මතක් වුණේ භාවනා කර කර ඉඳි. හරිද? මේක කර කර ඉඳි මට එනවා මතක් වෙනවා. එනවා කිව්වා තාම නම් ආවේ නැහැ. නේද? ගියා වැඩට ගියා තව කොහොමද දන්නේ නැහැ. කෑවද දන්නේ නැහැ කියලා අර වැඩියෙන්ම කැමැත්ත තියෙන අයව අරමුණු වෙනවා ආයසර ආ මම මේ අනිත්‍ය භාවනාවනේ කරන්නේ කියලා ආයසර සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඉන්නවා ආය වෙන මොකක් හරි දෙයකට හිත යනවා ඊට පස්සේ ආය අරමුණට ගන්නවා මෙයා ආය ගිහිල්ලා තියෙන බලනකොට පුතාට ආය අරමුණට ගන්නවා ආයත් සරක් ගිහිල්ලා තියෙන්නේ ආය පුතාට ආය වෙන දෙයකට ওই විදිහට යනකොට හැම වෙලේම අරමුණට ගත්තා දැන් මම හැරිලා බැලුවා මට මොකද වුනේ හරිද? ඇහැල්ල බලනකොට මගේ හිත වැඩිපුර ගිහිලා තියෙන්නේ වැඩි වාර ගණක් ගිහිලා තියෙන්නේ පුතා කෙරෙහි. හැබැයි ආ බැජ් එක දාගෙන නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. නේද? ආවනම් මට මේක වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් මම මොකද කරන්න ඕන? මේ ළමයාව වෙනම ගන්න. දැන් මම දැනගත්තා ඒ ඒ මොකක්ද ඒ වැඩියෙන්ම මට උපාදාන වෙච්ච වස්තුව. නේද? වැඩියෙන්ම උපාදාන වෙලා තියෙන ඒවා අතර තියෙන ප්‍රබල එකක් තමයි ඇයි වැඩිපුර මට මතක් වෙන්නේ ඒකයි. එහෙනම් මං එයාව ගන්න වෙනවා. අරගෙන එයා ගැන මෙනෙහි කරනවා තමන්ගේ දරුවා ගැන එයාගේ ඇතිවීම වෙනස් වීම සහ නැතිවීම. මෙයා පිළිබඳ මට ප්‍රසන්න හැඟීමක් ඇති වුණේ කවදද කියලා අම්මෙක් මෙනෙහි කරොත් මෙයා පිළිසිඳ ගත්තා කියලා දැනගත්තද දැනගත්ත මොහොතේ ඉඳන් මං ඒකට බැඳිලාද නැද්ද? නේද? ඒ වෙලාවේ ඉඳන් මාම හොයාගෙන ආපු කෙනෙක් සංසාරේ නේද? එකට හිටිය කෙනෙක් වෙන්න ඕනේ. මේ තමයි කොයි වෙලාවෙද මම මේක දකින්නේ කියලා නේද? නැත්තම් මගේ ඇතුළටම එන්නේ නැහනේ. මාව අම්මා කියලා හිතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා තියෙන මෙච්චර කාලයක් එහෙම කෙනෙක් වෙන්න ඕන කියලා දන්නවනේ. ඉතින් මං කියන්න ඕනේ නැහනේ කෝලම් ටික. නේද? ඒතර ඒ විදිහට ඉතින් අන්න ඇති වෙච්ච කාලය. නේද? ඒ ඇති වෙච්ච දවසේ ඉඳන් මං බලාපොරොත්තු වෙච්ච මූණක් තිබ්බා. නේද? මූණක් තිබ්බ නේද? ඉපදිලා බලද්දි වෙනස්. <laughs> ඊට වැඩි එක්ක හොඳයි එක්ක නරකයි. ඒකත් එක්ක ඇතිවෙච්ච මහා ප්‍රීතියක් තිබ්බා. නේද? ඒ හැම දෙෙම ඒ ඇතිවෙච්ච මහා ප්‍රීතිය පවා දරුවා දකිනකොට ඉස්සෙල්ලාම ඇතිවෙච්ච මහා ප්‍රීතිය පවා වෙනස් වෙලාද නැද්ද? වෙනස් වුණා විතරක් නෙවෙයි අද මේ දරුවගේ මූණ දිහා මම හොඳට බලන විට හෙට බලනකොට ඊට වැඩිය වෙනස් වගේ පේනවා. නේද? උදේ බැලුවා උදේ බලාගෙන හිටියා උඩ වෙලා දවල් බලනකොට වෙනස් වගේ පේනවා. කොයි පැත්තට හැරෙයිද දන්නේ නැහැ මේ මූණ. නේද? ඒ විදිහට යම් කිසි කාලයක් ආව මෙයා කතා කරා ඇවිද්දා අර කතා කරන්න බැරුව හිටිය කාලට වැඩිය කතා කරන්න පුළුවන් කාලය වෙනකොට මේ ළමයා වෙනස් නේද අන්න එහෙම ඊළඟට පුංචි කාලේ මෙයා ඇඟේ ඇතිලි ඇතිලිම හිටියේ දිගටම කරේ හිටියේ නේද නැතුව පොඩ්ඩක්වත් බෑ කිය කී හිටියේ හැබැයි ටික ටික ලොකු වෙන ලොකු වෙන්න නේද එයා වෙනස් වුණා එයාගේ කය නිබඳව වෙනස් වුණා විතරක් නෙවෙයි හිත නිබඳව වෙනස් වුණා ඊට පස්සේ එයා හොඳට මතක ඇති තාම පළවෙනියේ මට සැරට බැන්න නේද සැරට කෑ ගහපු අඩි පොලේ ගහපු දවස් මතක ඇති. ඉතින් ඒ කියන්නේ වෙනස් වෙලා නේද? ඈ අන්තිමට කාලයක කාලයක් ගිහලා සමහර අය දැන්ටමත් අත්දැකීම් ඇති. අම්මලා මොනවද මට කරලා තියෙන්නේ? අම්මලා මොනවද මට කරලා තියෙන්නේ කියලා අහපු අහගෙන තියෙන අය ඇති මේ වෙනකොට. හරිද? ඉතින් එහෙනම් වෙනස් වෙලාද නැද්ද සම්පූර්ණයෙන්ම? එහෙනම් අන්න එහෙම වෙනස කියන එක මෙනෙහි කරන්න ඕනේ. එයාගේ. හරිද? දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා එයාගේ තිබ්බ කය දැන් නැහැ. දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා එයාගේ තිබ්බ හිත දැන් නැහැ. නේද? එහෙනම් මොනවද දැන් තියෙන්නේ? පරණ තිබ්බ මොනවද දැන් තියෙන්නේ? මොනවත් නෑ හැබැයි පරණේවා හේතු වෙලා හැදෙන සිතුවිලි වගේ යන්න තියෙනවා. පරණේවා හේතු වෙවි හේතු වෙවි නැවත සකස් වෙන සිතුවිලි වගේක් නම් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට එයා ගැන අන්තිමට එයාගේ නැතිවීම වෙනස් වෙනවා. නැතිවීම කියන එක බලාගෙන ගියාම එක්ක මගේ මරණයේදී හෝ එයාගේ මරණයේදී නැති වෙන්නේ කියලා මට ඉස්සෙල්ලාම දැනෙන්නේ. නමුත් පස්සේ පස්සේ පස්සේ බලනකොට ටික ටික ටික ටික මට තේරෙනවා ගිය අවුරුද්ද හිටිය කෙනා හත්පසෙම මේ අවුරුද්ද නෑ. තවත් මේක ගැන හොඳට විශ්ලේෂණය කරනකොට තේරෙනවා ගිය මාසේ හිටිය කෙනා මේ මාසේ නෑ. නේද? නැති වෙන්නේ නෑ තමයි ඇත්තටම නෑ මේ වෙනම කෙනෙක් ඉන්නේ. හැබැයි අරිට යම්කිසි සම්බන්ධතාවයක් තියෙන නිසා දරුවා ගැන විතරක් නෙවෙයි ආදරය කරන හැම කෙනෙක් ගැනමත් ඒ විදිහට මෙනෙහි කරපුවා තේරෙනවා. එයාගේ කය සහ සිත හැම නිමේෂයකම වෙනස් වෙනවා. නේද? කොයි වෙලාවක හරි මට දරුණු විදිහට යම් වෙනසක් කෙනෙක්ගේ සිද්ධ වුණා නම් ඒක ඒක සිද්ධයේ ඒ දරුණු තීරණේ යම් කෙනෙක් මං වෙනුවෙන් ගත්ත එක ක්ෂණයකද නැද්ද? ඊට ඉස්සෙල්ලා චුට්ටකට ඉස්සෙල්ලා හිටිය කෙනා ඒ තීරණය ගත්ත කෙනා නෙවෙයි. නේද? ඊටා දරුණු ක්‍රූර ඡණ්ඩ තීරණයක් ගත්තා නම් ඊට මොහොතකට ඉස්සෙල්ලාගෙන ඉතින් ඔක කාගිදා බලපුවාම හොඳට තේරෙන්නේ. මගේ දිහා බලන්න මමම ගන්න තීරණ එක වෙලාවට ඉතාලම හරි කියලා ගන්න තීරණ තවත් වෙලාවක ඉතාලම වැරදි කියලා මම මම මටම මමම මටම කියනවා නේද? ඒ තීරණේ ගන්න එපා වැරදි කියලා අන්තිමට ඒ ඒක නොගෙන සිටීම හෝ ගැනීම සිද්ධ වුණාට පස්සේ මමම මටම කියනවා මගේ හිත මට කියනවා ඇයි මොට්ටයෝ ඔය වගේ තීරණයක් ගත්තේ කියලා. එහෙනම් ඒ තීරණේ අරන් තියෙන වෙලාවේ ඉඳලා තියෙන්නේ මේ වගේ කෙනෙක් ඒ වෙලාවේ ඉතා සාධාරණ වේ තීරණ ගත්තා නේද? කලින් මේ වැඩේ කරන්න මෙපා කියලා තිබ්බා. ඒ වෙලාවේ ඒ වැඩේ කරා. ඒ කරන වෙලාවේ ඒක හරිම සාධාරණ විදිහටක් කියලා හිතාගෙන කරේ නේද? කරන්න වුණා. ඊට පස්සේ පසුව ආයසරයක් එහෙනම් මොකද්ද මේ එක දිගට මොනවද තියෙන්නේ අපි ළඟ? නේද? අන්න එහෙම ඒ ආපු අරමුණ තමන්ගේ දරුවා ගැන නම් ආවේ ඒක ගැන හොඳට ඔය විදිහට මෙනෙහි කරා දැන් හොඳට වැටහුණා වැඩේ දැන් මොකද කරන්නේ? ආපවරමුට ඇවිල්ලා සබ්බං අනිච්චං සියලු දේ අනිත්‍යයි. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස්ව අනිත්‍යයි කියන වචනෙට අර තුනේම එකතු වෙන්න ඕනේ. එන්නේ නැත්නම් අනිත්‍යයි කියන වචනෙට ඉස්සෙල්ලා ඔය ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන වචන තුන ගන්න. එතකොට අනිත්‍ය ලක්ෂණය තමයි ඒ කියන්නේ. නැත්නම් අපි හුඟාවක් වෙලාට මොකද කරන්නේ? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, රූපය අනිත්‍යයි, නේද? අනිත්‍ය නම් දුකයි, දුකයි නම් අනාත්මයි. නේද? අනාත්ම නම් ආත්ම වශයෙන් ගන්න බෑ. අසාරයි ඔය ඉතින් අසුබයි, පිළිකුලයි, දුගඳයි කිකේ ඉන්නවා. ඉන්නකොට පොල් ගෙඩියක් වටෙනවා එනවා. නේද? ඔක්කොම දාලා යන්න වෙනවා. ඉතින් ඒ වගේ මේ ගැටලු සාගත තත්ත්වය සාමාන්‍ය ජීවිතේට මේක එන්නේ නැත්තේ අපේ ඔන්න ඔය තියෙන නිවැරදිව මේක මෙනෙහි කරන්නේ නැති හින්දා ඒ විදිහට හොඳට දැන් මෙනෙහි කරා කියලා කියන්නේ එයාගේ කය සිත ගැන ඒ වෙනස් වීම ටික ගැන හොඳට මෙනෙහි කරා. හොඳට මෙනෙහි කළා මොකද කරන්නේ? අපි ඊයේත් කතා කරපු විදිහටම ආයතරයක් එනවා. ඇති වෙනවා. වෙනස් වෙනවා. නැති වෙනවා. ඇති වෙනවා. වෙනස් වෙනවා. නැති වෙනවා කියන තැනට. දැන් මොකද වෙන්නේ? ආයතරයක් කරලා මේව අරමුණු වෙනවා. අරමුණු වෙනකොට මොකක් එක්කද අරමුණු වෙන්නේ? වෙනස් වෙන එකක් වෙනස් වෙන එකක්. මේ ළමයා කියන්නේ වෙනස්. එහෙනම් දැන් මගේ අරමුණට මේ ළමයාගේ රූපය වද කරන්නේ නැහැ වද කරන්නේ නැහැ ඊළඟට ආය මේ අරමුණේ ඉන්නවා ඒ ඉන්නකොට ආය දැන් වෙන අරමුණ වලට යනවා ආය ওই විදිහට ওই විදිහට යනවා දැන් මම ආය හැරිලා බලනවා 10 සාරයක් විතර විතර ගියාට පස්සේ වැඩියම ගිහිලා තියෙන මොකද්ද කියලා ඊනොත් දැන් මේ මෙයාව නෙවෙයි වෙන දේවල් තියෙනවා ඒක සිද්ධියක් වෙන්න පුළුවන් හරි අතීත සිද්ධියක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් එහෙනම් ඒ ඒක තුල අනිත්‍ය ලක්ෂණය මට මතු කරගන්න පුළුවන් ඕනම දෙයක අනිත්‍ය ලක්ෂණය තියෙන හින්දා එහෙනම් බලනකොට ඒක ගැන මම ආයතරයක් හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කරපුවාම මට ආයතරයෙන් මේක අනිත්‍යයි කියන අදහස එනවා හරිද ඒ ආවට පස්සේ දැන් මට තියෙන්නේ දැන් මට කියන්න ඔය විදිහට අපි කීප වතාවක් කීප වතාවක් තමන්ගේ වැඩිපුරම උපාදානය වෙච්ච වස්තුව වස්තුන් අල්ල ගන්නවා. අල්ලගෙන ඒ වගේ අනිත්‍ය මෙනෙහි කර කර ඒවා පොඩි කර කර පොඩි කර කර දැම්ම ආපහම දැන්ට. නේද? දැම්මට පස්සේ ওই විදිහට දිගටම කරගෙන ගියොත් යම් කාලයක් තිස්සේ මේක දෛනිකව මේ දෛනිකව පුරුදු පුහුණු කරන්න ඕන දෙයක්. මේක කාලයක් තිස්සේ පුරුදු කරගෙන ගියොත් මොනවා වෙයිද? දැන් එයාට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන කමටහන ඉන්නකොට හිත වෙනස් වෙන්නේ ඒ කියන්නේ ඒ අරමුණ වෙනස් වෙන්නේ නැතුව එක දිගට ඒ අරමුණේ ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක හැඟීමක් බවටයිපත් වෙන්නේ. මේක හැඟීමක් බවටපත් වුණාට පස්සේ ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියන දැනීමක් ඒක හඳුනා ගැනීමක්. ඒක ඕනම රූපයක් ඉදිරියේ වේදනා නේද? එතර එහාට ගන්න පුළුවන්. මේ ශාරීරික රූපය සම්පූර්ණයෙන් හැම වෙලෙම මිදිමිදී යන බව මේ අරමුණ දැනුණාට පස්සේ මේ ලක්ෂණය දැනුණාට පස්සේ මේක ශරීරයට යදෙව්වොත් ඒක දැනෙන්න ඕනේ අනිත්‍ය සංඥාව නැත්නම් අනිත්‍ය කියන ලක්ෂණය පිළිබඳ හැඟීමක් ඉස්සෙල්ලා ඇති කරගන්න මම අනාත්ම සංඥාව කරද්දිත් ඒක කිව්වා ඉස්සෙල්ලා ඒ හැඟීම ඇති කරගන්න ඕනේ ඇති කරගත්තට පස්සේ අපිට මේක එක එක දේවල් වලට යොදවන්න දැන් යොදවන්න ලේසි මෛත්‍රී හැඟීම ඇති කරගන්න ඕනේ හැඟීම ඇති කරගත්තාම මේක ලෝකයේ දිසා අනුදිසා ඕන පැත්තකට යොදවන්න පුළුවන් ඉතින් මේ හැඟීම ජනිත කරගන්න එකයි ඕනේ. අනිත්‍ය හැඟීම ජනිත කරගත්තට පස්සේ මට පුළුවන් ශරීරයේ තියෙන රූප දිහාවට ඉතාසියුම්ම බලන්න මේ ඉන්න කෙනා බලනවා මේ රූපය පිටි පිටි පිටි වගේ යන හැටි මේක සමහර අය හිතනවා මේ මට මෙහෙම කිව්වක් නේ මම අනිත්‍ය භාවනා කර කර ඉඳන් උනේ ඉතරෙන් බෝල බෝල බෝල වගේ එන්න පටන් ගත්තා ඒක ඔක්කොම බිඳි බිඳි බිඳි බිඳි ගියා දැන් බෝල බිඳුණා දැක්කලු දැන් කියලා මට මේක අවබෝධ වුණාලු. පොළ බෝල ඇවිල්ලා බිඳි බිඳි යන එක දැක්ක එක දකින්නකට අවබෝධ වෙනවා නම් අපි හොඳ නිෂ්පාදකයෙක් වෙලා නේද වීඩියෝ එකක් අතම බෝල බින්දෙනවා. බෝල එනවා බින්දෙනවා බෝල එනවා බින්දෙනවා. එහෙනම් අවබෝධ වෙලා තියෙන්නේ මොකද්ද? බෝල බින්දෙනවා අවබෝධ වෙලා තියෙන්නේ. නැතු මේ මේ මොනවද මේ මේ මේ පංච උපාදානස්කන්ධය? මේ පංච උපාදානස්කන්ධය කියන්නේ බෝලද? නැහැ. ඒකද ගොඩක් කට්ටිය ඔය වගේ මේ මට භාවනාවේ ඉන්නකොට නිකන් දැනෙන දේවල් වලට හරියට රැවටෙනවා. එහෙම එකක් නෙවෙයි. පැහැදිලිවම රූපයට සම්බන්ධින්න ඕනේ. හරිද? පැහැදිලිව රූපයට කියන්නේ මගේ මේ ශරීරයට අවධානය යොමු කරන්න. රූපය කියන්නේ ඒකනේ. මේකේ කුමන කෑල්ලද කුමන වස්තුවද නැත්තම් කුමන කොටසද කෙස්ද ලොම්ද නියද දත්ද සම්ද මස්ද නහරද ඇටද ඇටමිදුළුද නේද? මෙහි හැම තැනක්ම බලන්න කොතන හරි කොයි මොහොතක හරි නිත්‍යව තියනවද නිය? කාට හරි කියන්න පුළුවන්ද මගේ නියපොතු වැවෙන්නේ නැති වෙලාව කොයි වෙලාවද කියලා? නේද? විනාඩියක් ගත්තොත්, තත්පරයක් ගත්තොත් ඒ හැම නිමේෂයකම වැවෙනවා. එතකොට වැවෙන්නේ නැති වෙලාව වැවෙන වෙලාව වැවෙන්නේ නැති වෙලාව බෑක හැම වෙලෙම සිදෙනවා. හැම දෙයක්ම එහෙමද නැද්ද? එහෙනම් හැම නිමේෂයකම මේ රූපය වෙනසකට භාජනය වෙනවා. අපේ හැමේ කොච්චර පිරිසුදු තැනක අපි හිටියත් මේ හැමේ කුණු ඇඹරෙන්න පටන් ගන්නවා. ඒක බාහිරින් එන දුවිල්ල නෙවෙයි නේද? බාහිරින් එන දුවිලිත් වදිනවා. ඒක තා පිරිසුදු තැනක හිටියත් මොකද වෙන්නේ? මේක හැම වෙලෙම මැරෙනවා. මේ හැම මෙහෙම තිබ්බට හැම වෙලෙම පිටි පිටි වගේ මැරෙනවා නේද? දවසක් විතර වැඩි ඇඟ හොදන්නේ මුකුත් කරන්නේ නැතුව ඉඳලා තනි පාට තියෙන ඝන පාට ඝන තනි පාට තියෙන ඇඳ ඇතිරිල්ලක දිවිය ගන්නකො බලන්න මොනවද තියෙන උදේට බලන්න සුදු පාටට අර කිලුට වෙලා තියෙනවා නේද ඇයි මේ හැමේ එන පිටි වගේ එක ඒකත් එක්ක ඒක ධාරියත් එක්ක කලවම් වෙනකොට කුඩු කුඩු යන්නේ නැහැ නේද ඒක මොකද වෙන්නේ තලපේ වගේ හැදෙනවා ඉතින් අපි මේක මොකද කරන්න ඕන සබන් හරි මොන හරි දාලා හැම වෙලේම අරක අයින් කරන්න ඕන නේද ඒක අයින් කරක තමයි අපි හැම වෙලේම ඉන්නේ. මේකෙන් එන තෙලයි. ඉතින් ඒ වගේ මේ මුළු ශරීරයටම හිත යොමු කළ බලපහා මේ රූපය නොබිදෙන වෙලාවක් නෑ. වෙනස් වෙන්නේ නැති වෙලාවක් නෑ. එහෙනම් අන්න ඒ වගේ අදහසකට එන්න පුළුවන්. ඉතින් ඊට වැඩිය ප්‍රකටව තේරුම් ගන්න පුළුවන් වේදනාව ගැන අවධානය යොමු කරොත් දැන් මම වේදනාවට කෙලින්ම දාන්නේ අනිත් හැඟීම. මේ ශරීරයේ හැම හිතක් එක්කම වේදනාවක් හට ගන්නවා. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. කුමන චෛතසික ධර්මයක්ද? සර්වචිත්ත සාධාරණ චෛතසිකයකට වැටෙනවා. එන හැම හිතක් එක්කම වේදනාව හට ගන්නවා. සැප වශයෙන් දුක් වශයෙන් අදුක්ඛ සුඛ වශයෙන් ඒවා මේ මොහොතේ ඇති වෙන වේදනාව සැප වේදනාවක් නම් දැන් ඔය අනිත්‍ය සංඥාව කරනකොට මට එක අම්මා කෙනෙක් මෙහෙම ප්‍රමංකව ගිහිලා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඔක ඔක්කොම මේ විදිහටම කියලා දුන්නා. දැන් ගිහිල්ලා මොකද කරන්නේ මට ඇවිල්ලා කියනවා. පැය දෙක තුනක් ගිහිල්ලා මේ කියන්නේ ඇවිල්ලා. කකුල රිදුනා හාමුදුරනේ. කකුල රිදුනට පස්සේ මම ඒ වේදනාව අනිත්‍යයි කියලා මෙනෙහි කරා. ඒක වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරා. නැති වුන්නේ නැහැ. ඒ හිලම වැඩි නතර මේ නැති වුන්නේ නැහැ. හුඟක් කට්ටිය අදහන වේදනාව නැති කරන්නයි මේ වේදනාව. නේද? ඒ කියන්නේ මේක නිට්ටයයි කියන හින්දා වේදනාව ඇති වෙලා තියෙන්නේ. නැත්තම් වේදනාව ඇති වෙන්නේ නැහැ කියලා. නැහැ. නේද? කකුලේ වේදනාව එක දිගට දැනෙනවා. ඉතින් හොඳට අවධානය යොමු කරන් ඉන්න යොමු කරන් ඉන්නකොට අපිට හොඳට දැනෙයි මොකද්ද? මේ මොහොතේ මට තදින් දැනෙනවා ඊළඟ මොහොතට වැඩිය අඩුයි ඊළඟ මොහොතට වැඩිය වැඩි ආය අඩුයි ආය වෙලාවකට මට වෙන්න මේ කොහට වෙන කොහට අර හිත ගියෝ මේක නෑ නේද මේක නෑ නැවත හට ගන්නවා නේද එතකොට දැන් මට තේරෙනවා මෙතන තියෙන එක දිගට තියෙන වේදනාවක් නෙවෙයි බිඳි බිඳි යන වේදනාවක් කියලා අපි වේදනානුපස්සනාව ගැන සැරෙන් සැරේ කතා කරනකොට වේදනාවේ අනිත්‍ය ස්වභාවය ගැන කතා කරලා තියෙනවා ඉතින් ඒකින්ද මේ වේද වේදනාවල් වල තියෙන හැම වෙලාවෙම අපේ කය ආශ්‍රය කරගෙන හටගන්න හැම වේදනාවක් මොකද වෙන්නේ නැති වෙනවා නේද නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන හැම වෙලෙම කොහේ හරි තැනක වේදනාවක් හටගන්නවා එතකොට ඒක සමහරට මනෝ සංපස්සජ වෙන්න පුළුවන් හැබැයි මේ හැම එකක්ම මේ මොහොතේම නැති වෙනවා ඊළඟ සැරේ හටගන්න කීට වැඩිය වෙනස් ඊළඟ සැරේ හටගන්න කීට වැඩිය වෙනස් ඊළඟ සැරේ හටගන්න ඊට වැඩිය වෙනස් මං අහනවා. අම්මාගේ වෙනස් වීම අම්මා කියන ඕලාරික වස්තුවේ වෙනස් වීම අත්දකින්න බැරි කෙනෙකුට මේ වේදනාව වගේ සියුම් වශයෙන් හැම වෙලෙම වෙනස් වෙයි නැවත හටගන්න බිඳෙන එකක වේදනාව අනිත්‍ය ස්වභාවය නැත්නම් ඇතිවීම වෙනස් වීම නැතිවීම අත්දකින්න පුළුවන් වෙයිද? පුළුවන් වෙයිද? බෑ ලොකුවට වෙනස් වීමවත් දන්නේ නැති කෙනා මේ චූටි චූටි වෙනස් වීම දැනගන්නේද? ආන් එහෙනම් ලොකු ලොකු දේවල් කැඩෙන්න ඕන කියන්නේ ඒකයි. ඉස්සෙල්ලාම අම්මය තාත්තය සහෝදරයය ඥාතියය දරුවය කියන කට්ටියගේ වෙනස් වීම හොඳට මෙනෙහි කළා. එහෙනම් මරණ සතිය වඩපු කෙනෙකුට මේක කරන්න බොහොම ලේසියි. හරිද? මරණ සතිය වඩපු කෙනෙකුට මේක කරන්න බොහොම ලේසි වෙනවා. එහෙනම් තමන්ගේ කියලා ගත්ත ලොකු ලොකු දේවල් වල වෙනස් වීම දකින්න කෙනාට ඊට පස්සේ මේක සියුම් සියුම් වශයෙන් තියෙන තැන්වල තියෙන වෙනස් වීම අත්දකින්න පුළුවන්. එහෙනම් වේදනාවේ පුළුවන් සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගැනීම මේ මොහොතේ තියෙන සංඥාව නේ තවත් මොහොතක තියෙන්නේ. ඊළඟ මොහොතේ තියෙන සංඥාව නෙවෙයි ඊළඟ මොහොතක තියෙන්නේ. එකම වස්තුව වුණත් මේ මොහොතේ මං හඳුනා ගන්න විදිහත් හිතන්න මං ගොඩක් ආදරය කරන කෙනෙක්ව ගැන මට එකපාරට මෙනවා යම් අදහසක්. තව චුට්ටකින් තව වෙනස් දෙයක් වෙනස් නැද්ද? ඊළඟ සැරේ නදා ඊටත් වැඩි වෙනස් නැද්ද? මේ හොඳයි කියලා හිතනවා මේ හොඳ නැහැ කියලා හිතනවා මේ හොඳයි කියලා හිතනවා ගොඩාක් හොඳයි කියලා හිතනවා අනේ අම්මේ කියලා හිතනවා ආයෙත් උත්තර නේද අපි කොච්චර ලෙන්ගතු වුණත් කෙනෙකුට නේද? මොහොතකට හිතනද කර කර ඉන්නේ එකම දේ නෙවෙයිද? දැන් සමහර අයට ගොඩාක් සමීපයි. අපි හැම වෙලේම දැන් එයා ගැන අපිට තියෙන දේ තමයි එක් සීමාවකින් එහාට මට එයාව තේරුම් ගන්න බෑ නේද? මගේ හිතේ තියෙන දේවල් පවා කෙනෙක් ගැන මේෂණයේ තියෙන විදිහ නෙවෙයි තවස්සන එක සමදස ගොඩාක් වැඩි සමදස වලට අඩුයි සමාදස්ස එපා වෙනවා වගේ ආය වැඩි වෙනවා නේද ආය අඩු වෙනවා ඔන්න ඔය ටික නේද මුළු ජීවිතේම වෙවි තියෙන්නේ දැන් අපි හිතමු බැඳීම් තියාගෙන ඉන්නේ අපි කියලා දැන් ඉතින් බැඳීමත් එක්ක ඔය වැඩේ නේද කර කර ඉන්නේ හැමදාම උදේ හැන්දෑවේ මොකද කර කර ඉන්නේ විමස විමස ඉන්න මෙයා කොහොමද කොහොමද කියලා දැන් ඊට වැඩිය කරන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ ජීවිතේම දැන් මාස ගාණක් අවුරුදු ගාණක් එහෙ විදිහට විමස විමස හිටියා කියනකොට මෙයා හොඳද මෙයා හොඳද මෙයා හොඳද නරකද හොඳද නරකද කියලා මේ විමස විමස දැන් අඩු වැඩි වීම වුණා දැන් ආයෙ තව කරන්න තියෙන්නේ මොකද්ද? තව කරන්න තියෙන්නේ ඒක එයා මේ වෙනස් වීම සහිතව මම මට කරගන්න දෙයක් නැති තත්වයක ඉන්නවා. ඒ වගේම අනිත් අය ඒ වගේම තමයි මං ගැනත් නේද? මං මං ගැනත් එහෙමයි, මං අනිත් අය ගැනත් එහෙමයි, අනිත් අය මං ගැනත් එහෙමයි. හැම තැනකම තියෙන හැම වෙලේම මේ වෙනස් වෙන නැති වෙන වෙනස් වෙන නැති වෙන වෙනස් වෙන නැති වෙන ස්වභාවයක් තියෙන දේවල් තියෙන. ඉතින් එන්න ඒ දේවල් පිළිබඳව අපි අපිට ලොකු අදහසක් ඇති වෙයි එතකොට. එක අදහසකට එන්න පුළුවන් වෙයි. අන්තිමට මේකේ ප්‍රතිඵලය වශයෙන් අපිට තියෙන්නේ මොකක්ද? ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන ඔය විදිහට ප්‍රබලව මේක මෙනෙහි කරගත්තට පස්සේ එක අරමුණේ හිර වෙන මට්ටමට එයි මේක. වෙන කිසිම දෙයක් නැතුව අපි මොකක් හරි එහෙම මෙනෙහි කරපුවාම වෙන්නේ ඒ මෙනෙහි කරපු දේ තුල අපේ හිත චේතසෝ අභිනිරූපණ හිතෙහි නැගීම සිද්ධ වෙනවා එහෙනම් අන්න ඒ නැගීම සිද්ධ වෙන විදිහට මේක ඒ ඒ අරමුණේම හිත නැగిලා තියෙයි ඒ විදිහට ගන්න කයේ දැනීම නැති වෙලා ගිහිලා සියලු දේ වෙනස් වෙනව නැති වෙනව කියන තැනට එන්න පුළුවන් සියලු දේ සියල්ලම නැවත අවසරයකටම සියල්ලම සියල්ලම සියල්ලම මේක ඉතින් ඕකෝම කියලා ඒකත් එක්ක අපිට තියෙන කලකිරීමක් තියෙනවා කලකිරීම තියෙන ඇඬෙන කලකිරීමක් එහෙම නෙවෙයි. වැළපෙන එක්කුත් නෙවෙයි. තේරුමක් නෑ. තේරුමක් නෑ. තේරුමක් නෑ කියන එක තේරුණාට පස්සේ රැකියාවල් අතහැරලා දාලා, ගෙවල් අතහැරලා දාන්න කියලාද මේ කියන්නේ? නැහැ. ඒවා කෙරෙහි සත් වෙන බැඳීමක් නැතුව යුතුයකම් ටික කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව Tamanට අවස්ථාවක් තියෙන කෙනෙකුට මේ මෙහි ඒ කියන්නේ හොඳට පින් කරගත්තාට ඒ ජීවිතයේ අවස්ථාව ලැබෙනවා. පින් නොකරගත්තා කියලා අවබෝධය කරගන්න බැරිකමක් තියනවද? නෑ මැරෙන්න හදන දෙයක් නෑ මේ ගෙවලුත් එක්ක ඉන්නකොට මට මේක කරන්න බෑ කියලා නෑ පුළුවන්. ඉතින් තමාට බොහෝ පින් කරගත්ත අයට අවස්ථාව ලැබෙනවා. පැවිදි වෙලා හරි මේ මේකේ අකණ්ඩව මේවා යෙදෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න. ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න මේ වගේ කමටහන ඕනකම තියෙන ඉතින් ඕකට කියන අනිත් සංඥාව ඇති කරගන්නවා කියලා මූලික වශයෙන්. ඉතින් ඊයේ දවසෙත් අපි එකම කමටහන කතා කරා. අදත් එහෙමයි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ හැටි නේද? දැන් අද තමයි හුඟක් අයට අද හිතේ ඊයේ කරපු අයට අද හිතෙන්න ඇති. ඊයේ කරපු අයට ඊයේ කියලා දුන්නාට පස්සේ කරපු අයට අද හිතෙන්න ඇති. දැන් තමයි හරියටම තේරුනේ කියලා නොකරපු අය නොකරපු අය හිතන් ඉන්නවා. ඊයේ අදයි දෙකම එකම දේ කියාවුවා. නේද? මේ ඕක ඉතින් මම දැන් දන්නවනේ කියලා. හරිද? ඕක දන්නවනේ කියලා හිතනවා. කරපු අයට තේරෙනවා. අද තමයි තේරුනේ කියලා. ඒකින්ද මේක භාවිතා කරන්න ඕන දෙයක් අහගෙන ඉන්න ඕන විතර දෙයක් නෙවෙයි. ඒකම කරලා හිත හදාගන්න ඔය தත්තට ඔය භාවනාවල් දෙනුනට පස්සේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට, ඇවිදිනකොට, කතා කරනකොට, වැඩ කරනකොට අනිත්‍ය සංඥාව නිබඳ තියෙනවා. හරි ඒක අපේ අනාගත අභිවෘද්ධිය සඳහා අනාගතයේ බොහෝ ඥානයන් උපදවා ගැනීම සඳහා මෙවැනි අවබෝධකින් නිබඳව සිහිය පවත්වාගෙන ජීවත් වීම අනිවාර්යෙන් හේතු වෙනවා. හිතන්න එපා එක දිගට මේ එකවර මේ ඔක්කොම ලබා ගන්න මට පුළුවන් කියලා අපි කළ යුතු දේ තමයි ඒ නිවැරදි අවබෝධය ඇති කරගන්න මේ වගේ සිහියක් උපදවාගෙන ඒ සිහිය පවත්වාගෙන වාසය කිරීම. ඉතින් ඒකින්ද අද දවසේ අපි බොහෝ වැදගත් දේවල් සාකච්ඡා කරා. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඒ පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. මේ අය අද වැඩිපුර මේ ධර්මයම දේශනා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන අදහසින් කිසිම දායකත්ව කොලයක් දායකත්වය ගැන සඳහනක්වත් කරලා නැහැ. එවැනි ආකාරයට කටයුතු කරපු මේ සත්පුරුෂ පින්නන්ත පිරිසට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ අය සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් එය වෙනුවෙන් මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට මුතුන් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.